Uh သမ္မာ කතා වන්දනාව සහ ධර්ම දේශනා ආරම්භක දවසේ ඔබට ක්ෂණ සම්පත්තිය කියන වචනේ තෝරලා දෙන්න. මොකද මේ වචනේ ක්ෂණ සම්පත්තිය මේ ක්ෂණ සම්පත්තිය මිනිසෙකුට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිරිසිදුව දේශනා කරන අවස්ථාවක විතරයි. ඒ අවස්ථාව ගිලිහෙන්න තියෙන අවස්ථාව තමයි වැඩි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා කියනවා ලෝකෙට එක්ක බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරන්න ඕනේ. එක්කේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහපු ශ්‍රාවකෙක් ඒ ධර්මයේ දේශනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ලෝකෙට ඒ ධර්මයේ ලැබෙන්නේ නැහැ. එතකොට බුදු කෙනෙක් හරි ශ්‍රාවකෙක් හරි මේ ධර්මයේ දේශනා කරද්දී ධර්මය අවබෝධ කරන්න ඕනි පුද්ගලයා මැරිලා ගිහින් නිරේණන් ඉන්නේ. ඉපදිලා. එයාට අපි මේ කතා කරන ධර්මය ඇහින්නේ නැහැ. ඒ අවස්ථාවත කියනවා ක්ෂණ සම්පත්තිය අහිමි වීම. එතකොට ඒකෙන් අපි බේරිලා ඉන්න වෙලාවක්. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ නමක් හෝ ශ්‍රාවකයන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා. ධර්මය අවබෝධ කරන්න ඕනි පුද්ගලයා ඉන්නවා ගිහින් සත්තු අතර ඉපදිලා. එතකොට දැන් ගියාත්මේ මිනිස්සෙක් වෙච්ච එකෙන් මෙයා සතෙක් වෙලා ඉන්න පුළුවන්. සත්තු අතර ඉපදිලා ඉන්නවා. ඉතින් අපි කොයිතරම් චතුරාර්ය සත්‍ය කතා කළත් සතෙකුට ප්‍රයෝජනයක් නැහැ. ඒක තමයි ක්ෂණ සම්පත්තිය අහිමි වන ඊළඟ අවස්ථාව. බුදු කෙනෙක් පහළ වෙලා එහෙම නැත්නම් ශ්‍රාවකෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරගෙන යද්දී ධර්මය අහන්න ඕනේ වමනා පුද්ගලයා ඉපදිලා ඉන්නවා පෙරේත ලෝකේ. පෙරේත ලෝකේ ඉපදිච්ච පිරිතියන්ගේ සිහියේ හැමතිස්සෙම තියෙන්නේ මේ බඩගින්න නිසා කෑම ගැන මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි. ඒකට කවුරුත් කියලා කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා එයාටත් මේ අවස්ථාව අහිමි වෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා නැත්නම් ශ්‍රාවකී ධර්ම දේශනා කරද්දී ධර්මය ඇහෙන්නේ නැති ලෝකිකයා ඉපදිලා ඉන්නවා. එක්ක බ්‍රහ්ම ලෝකික, දීර්ඝාස තියෙන බ්‍රහ්ම ලෝකික, එක්ක පිටසක්වල ඉපදිලා ඉන්නවා. එයා දන්නේ නැහැ මෙහෙම ධර්මයක් ලෝකේ කතා කරනවා කියලා එයාට අහන්න ලැබෙන්නේ නැහැ. දැන් මේකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ධර්මය අහන්න ලැබෙන පිරිස ටිකයි කියලා පෙන්වන්නේ. ලෝක සියලු සත්‍යයන්ට හිමිවෙච්ච වාසනාවක් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා උන්වහන්සේ බුදු කෙනෙක් පහළ වෙලා එහෙම නැත්නම් ශ්‍රාවකෙක් ධර්මයේ දේශනා කරද්දී ධර්මය අහන්න ඕන පුද්ගලයා ඉන්නවා ධර්මය ඇහෙන්නේ නැති පළාතක. එතකොට අපිට පේනවා මේ ලෝකෙ වැඩි ධර්මය ඇහෙන්නේ නැති පළාත. ධර්මය ඇහෙන්නේ නැති පළාත තමයි වැඩි. ධර්මය ඇහෙන අවස්ථාව බොහෝමත්ම ටිකයි. එතකොට ලෝකේ බහුතරයකට ක්ෂණ සම්ප්‍රත්‍ය අහිමි. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ශ්‍රාවකයෝ එක්ක බුදුරජාණන් වහන්සේ නමක් එක්ක ශ්‍රාවකයන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන ප්‍රදේශයේ මෙයා ඉන්නවා. එයාට තේරෙන්නේ එයාට නුවණ හසුරවන්න දන්නේ මන්ද බුද්ධිකයි. බුද්ධිමත් නැහැ. එයාට ක්ෂණ සම්පත්‍ය අහිමි වෙනවා. මන්ද බුද්ධික කෙනෙකුට කොච්චර අහගෙන හිටියත් ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. එතකොට එයාට සෙන සම්පත්‍යය වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා එක්ක ධර්මයේ කියන ශ්‍රාවකයන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. ඒ ඇහෙන මායිමේ ඉන්නවා. එයා විරුද්ධයි. ඒ ධර්මයට කැමති නෑ. එයා ඒ ධර්මයට එකඟ වෙන්න බැරි මතවල ඉන්නවා. වෙන වෙන අදහස් දරනවා. එයා ධර්මයට කැමති නෑ. එයා මොනවට දුවි ධර්මයේ? මොනවට දුවා මොනවට පටන් ගන්නවද? කිසි ගරහනවා. එයාට ක්ෂණ සම්පත්තිය අහිමි එතකොට ළඟට එන ක්ෂණ සම්පත්තිය අහිමි කරගන්නවා අන්නේ අය. ක්ෂණ සම්පත්තිය යාට අහිමි වෙනවා. සමහර විට මේ කැනඩාවේ ක්ෂණ සම්පත්තිය අහිමි කරගන්නේ නැහැ. ක්ෂණ සම්පත්තිය අහිමි වෙනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා නැත්නම් ශ්‍රාවකෙක් පහළ වෙයිද? ශ්‍රාවකෙකුත් නැහැ. මේක කියන්න කවුරුත් නැහැ. බුද්ධිමත් මිනිසෙක් ඉන්නවා. හොයනවා එයා. එයා හොයනවා මේ ලෝකෙ සත්‍ය කතා කරන කෙනෙක් ඉන්නවද? ඇත්ත ධර්මයක් තියෙනවද? ඒ ඇත්ත ධර්ම මොකද්ද? හොයනවා. නමුත් Taman දන්න භාෂාවෙන් කියන්න කෙනෙක් නැහැ. අන්නේ අවස්ථාව තමයි ක්ෂණ සම්පatti අහිමි වෙන ඊළඟ අවස්ථාව. ඒ කියන්නේ යාගේ භාෂාවෙන් යායට ඇහුවොත් අවබෝධ වෙනවා. නමුත් අවබෝධ වෙන ආකාරයට කියන්න කෙනෙක් නැහැ. එයා හොයනවා. කිව්වට එයාට හම්බ වෙන්නේ නැහැ. ඒ අවස්ථාව තමයි වෙනවා. ඒක හරියට මේ වගේ එකක්. වතුරෙන් උඩට එනවා නිලුමක්. දැන් මෝරල තියෙන හොඳට. ඉර පායන්නේ නැහැ. කරවල. එතකොට මේ නිලුම පිපෙන්න විදිහක් ඒ නිලුම මෝරලා. ඒ මෝරලා වුණාට කරන්න දෙයක් නැහැ. නිලුම හැමදැම තියෙන්නේ ඒ ආවිස ඉවරනකොට ඒක මෙරිලා යනවා. යන පිපෙන්නේ නැතුව පර වෙලා යනවා. මේ වගේ ලෝකේ ධර්මයේ අවබෝධ කරන්න තියෙන අවස්ථාව නෙමෙයි වැඩි. ධර්මයේ අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වීමයි වැඩි. අන්න ඒ නිසායි මේ ධර්මයට අපි වචනකින් හරි උදව් කරන්න ඕනේ. වචනෙන් හරි බාධා කරොත් ඒක පස්සෙන් එනවා තමන්ගේ ධර්මාභෝධයට බාධා වෙන නිසා. මම හරි බයයි ධර්මයට හැසිරෙන කෙනෙකුට වචනෙන් බාධා කරන්න. මොකද හේතුව මේ දුර්ලභ අවස්ථාව අහිමි වෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් පතුරවන්නනේ අපි මේ කල්පනා කරන්නේ. මේකට බාධා කළත් ඒ කර්මයාට යනවා. හරි භයානකයි මේ සංසාරේ. ඒ නිසා මිනිස්සෙකුට අපි අහන්න සලස්වන්න ඕන දේවල් අතර අහන්න සලස්වන්න ඕනේ විශේෂම දේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒකට මම කියන්නම් මේ ඒක රහතන් වහන්සේ නමක් දීපු උත්තරයක්. සජීවි අජීවි දැන් මේ ලෝකේ තියෙන මේ ලෝකේ තියෙන දේවල් අපිට ඔක්කොම එක ගොඩට දාන්න පුළුවන් සජීවි අජීවි දේවල් ඔක්කොම මේ සකස් වෙච්ච දේවල් එක භික්ෂුණියකගෙන් මට මතක හැටියට ඇහුවා දැන් මේ සකස් වෙච්ච දේවල් වලට වචනයක් කියනවා සංකසල අපි පාලි භාෂා වචනයක් පාවිච්චි කරන සකස් වෙච්ච දේවල් වලට මොකද්ද සංකත. ඒකට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඒකට අයිති. පරලෝකයේ තියෙන දේවලුත් අයිති. දිවලෝකයේ තියෙන දේවලුත් අයිති. ඉතින් අහනවා මේ සංකත දේවල් අතර අග්‍රම දේ මොකක්ද? මේ සකස් වෙච්ච දේවල් අතර වටිනම දේ මොකක්ද කියලා. එතුමිය මේ භික්ෂුණිය උත්තර දෙනවා මේ සකස් වෙච්ච දේවල් අතර වටිනම දේ ආර්ය ස්ථානික මාර්ගය. ඇයි? ආර්ය ස්ථානික මාර්ගයෙන් විතරයි අසංකත නිවනට යන්න පුළුවන්. නිවනට කියන අසංකත කියලා. අසංකත කියන්නේ හේතුඵල ධමයෙන් සකස් වෙච්ච නැති. එතකොට හේතුඵල ධමයෙන් සකස් වෙච්ච නැති නිවනට යන්න පුළුවන් ආර්ය ශ්‍රාන්තික මාර්ගයෙන් විතරයි. ඒතර ඒ ආර්ය ශ්‍රාන්තික මාර්ගය තමයි ලෝකේ අග්‍රම දේ. ඒතර ඒක අයිති වෙන්නේ චතුරාර්ය සත්‍ය හතරවෙනි ආර්ය සත්‍යෙට. මේ ධර්මයේ කතා කරනකොට අපි වචනයකින් හරි මේකට සහයෝගය දුන්නොත් අපිට ඔය එක තැනක සඳහන් වෙනවා මේ බුද්ධ දේශනාවල මේ මහා වංශ මට මතක හැටියට තියෙන දේශනාවක් නෙමෙයි. එක බුදුරජාණන් වහන්සේ නමක් මේ පිඬුසිඟා වඩිනකොට එක කාන්තාවක් ශ්‍රද්ධාවන්ත කාන්තාවක් එයාට සල්ලි නැහැ එයාට මේ පූජා කරන්න මුකුත් නැහැ එයා ඇඟිල්ල මේ අත දික් කරලා මේ ඇඟිල්ල දික් කරලා උන්වහන්සේට කියන අනේ ස්වාමීනි අන්න අතන්ට වඩින්න එතන දාන ලැබීවි ඒ පිනට ධර්මාශෝක රජුගේ කාලේ අගබිසෝ වෙලා උපන්න ලස්සන අත් ඇතුව ඒකට මේ වගේ දෙයකට බාධා කළොත් එයාට කොච්චර ප්‍රශ්නක් වේද මම මේ කියන්නේ බොහෝ අය දන්නේ නැතුව අවුරස් කරගත්ත නිසා. මේ වගේ දෙයකට වචනකින් හරි අනුමෝදන් වුණොත් තමයි පින් රැස් වෙන්නේ. වචනකින් හරි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එකට වැළැක්වුවොත් ඒක මතුවෙන්න දෙන එක වහලා දැම්මොත් ඒකට බාධා කරන නියුවොත් ඒක කොච්චර අපිට සංසාරේදී බලපාවිද මට මුණ ගැහිලා තියෙනවා සිල් රකින්න ආස සිල් රකින්න බැරි අය මට මුණ ගැහිලා තියෙනවා සමහරු මහමෙවුනාවට එනවා පැවිදි වෙන්න. පැවිදි වෙන්න ආපු දවසේම ළඩ වෙනවා. ආපහු ගෙදර යනවා. ගෙදර යනකොට සනීපයි. බලන කර්මයේ පස්සේ නෙමෙයි. සමහර භාවනා කරන්න පටන් ගන්නවා. පටන් ගන්නකොටම අසනික වෙනවා. නවත්තනවා. නවත්තගම හොඳයි. ඔන්න කර්මයේ පස්සේ නෙමෙයි ඇති. අපිත් එක්ක දඹදී වන්දනාව යාම බොහොම ශ්‍රද්ධාවන්ත නෝන කෙනෙක්. ඒ අම්මා බරණැසට එනකොට සිහිය සිහි කල්පනා නැතුව ගියා. ඊට පිස්සු. මදුරා සිටෙනකට වැඳලා ඉවර වෙලා සමීපයි. මදින් හම්බුන්නේ මම කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ මේ ධර්මයේ මතුවෙන දුර්ලභ අවස්ථාව. දන්නේ නැතුව හරියට වචනයෙන් පවු කරගෙන තියෙනවා. අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හෝ ධර්මයේ පතුරවන කෙනෙකුට විරුද්ධව අපි කල්පනා කළොත් ඒක හානි කරගන්නේ Tamanටයි. ඒ වගේ අවස්ථාවක් ආවොත් සමාව අරගෙන බේරෙන්න පුළුවන්. මම මේ කියන්නේ ඔබට මේ ජීවිතය ගැන මේ බැරෑරුම් අවස්ථාව තේරුම් කරලා දෙන්න. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවට වඩා අහිමි වෙන්න තියෙන අවස්ථාව 99ක් තියෙනවා. ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව 101යි තියෙන්නේ. අපි මේ 101ක් අතහැරගත්තොත් අපිට 100%ක්ම ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවක් නැති යනවා. ඒ නිසා අපිට මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේක ක්ෂණ සම්පත්තිය කියලා අපි තේරුම් අරගෙන ඉන්න ඕනේ. අපි එක එක්කෙනාගේ ජීවිතේ අපි එක එක්කෙනා පෞද්ගලිකව සංසාරය යන එකක්. අපි එකට හිටියට පෞල් වගේ එකට ජීවත් වුණාට අපි මැරිලා යනකොට යන්නේ වෙන වෙනම. මේ නිසා මේ යථාර්ථය අපි තීරුම් අරගෙන අපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාවක් හැටියට මේක සැලකලා මම විශේෂයෙන් මේකයි දැන් මට සමහර අවස්ථාවලදී මට කොච්චරවත් හිතෙනවා මේ කරදරයට වඩා හොඳ එහෙම කරදරයක් කියලා හිතෙන අවස්ථා මට එනවා මට පැත්තටලා හිතන්න හොඳයි කියලා හිතෙන අවස්ථා පසුබසින අවස්ථා මට ඇති වෙනවා ඇති වෙන්නේ මිනිස්සුන්ගේ මෝඩකම වලට ඊට පස්සේ මට ආයෙමත් හිතෙනවා කවුද මේක මම කියන්න ඕනේ. එතකොට කවුරු හරි අවබෝධ කරගනීවි කියලා හිතෙනවා. එතකොට මට ආයෙත් තුනන්දුවක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි මම මේ ධර්මයේ කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා සියල්ලම හොඳට කියවපු කෙනෙක් හැටියට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා දිහා බලද්දී ඒ ධර්මය අහන්න ලැබුණු මිනිසෙකුට කොච්චර වාසනාවක්ද ඒක කියලා මට හිතෙනවා. මොකද හේතුව ඒක අහන්න ලැබෙන්නේ නැති අය තමයි වැඩි. මම ඔය ඍෂිකේශ වලින් දෙද්දි හිමාලයේ මට ඇහුනේ නෑ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේවත්. අන්තිමට මට නිකන් සාංකාව වගේ. ඒ කාලේ මම ගොඩක් දුර්වල වුණා. අන්තිමට මම හිතුවා බැරි වෙලාවක් මම මැරුණොත් මට මට වෙන මොකවත් ඕනේ මට බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ඇහෙන තැනක මට උපදින් ලැබෙන්නේ කියලා. මොකද ඒකත් නැහැ. ඒ කාලේ මට ලොකු හිඳි දෙනුමක් නැහැ. දවසක් මට සාදුවරයෙක් ඇවිල්ලා කිව්වා අනේ මට බුදුරජාණන් වහන්සේ ගැන පොඩ්ඩක් කියා දෙන්න මම ඉතින් මගේ කැඩිච්ච හින්දි වලින් මම ඉතින් චුට්ටක් කියලා දුන්නා. ඉතින් මම කල්පනා කළා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඉන්නවා. ඇහින්නේ නැති මේ ධර්මයේ. ඉතින් තමන්ගේම භාෂාවෙන් තමන්ගේම භාෂාවෙන් කතා කරන්න ඇහෙන අවස්ථාවක් ලැබුණාට පස්සේ තමන් මේක එපා කියනවා නම් තමන් මේකට අකුල් දෙනවා නම් කුයිතරම් අවාසනාවන්ත ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන වාසනාව අහම්බෙන් ලැබිච්ච එකක්. අපි ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. අහම්බෙන් ඒ කියන්නේ අපි දැන් මනුස්ස ලෝකෙට අපි ආපු අපේ ජීවිතවල තියෙන්නේ බලාපොරොත්තු තියෙන මොනවද රස්සාවල් හොඳට ජීවත් වෙන්න ළමයිට හොඳට උගන්න ගන්න ළමයි සමාජ ප්‍රශ්නකදී ඕවනේ අපේ බලාපොරොත්තු අතරට සෝවාන් වෙන්න ඕනි කියන බලාපොරොත්තු උගලිලා තිබුණේ නැහැ අහම්බෙන් සිදුවෙච්ච වාසනාවක් තියෙනවා ඒ වාසනාව මොකද්ද මේට අවුරුදු 2000කට කලින් ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ ගැන්වට පස්සේ ස්වාමීන් වහන්සේලා කටපාඩම් කරගෙන ගියා. ලංකාවේ දුර්භික්ෂයක් ඇති වුණා. ජීවත් වෙන්න පිළිවෙලක් නැතුව ගියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කොටසක් දකුණු ඉන්දියාවට වැඩි. වැඩි පිරිසක් ඔය සිතුල් පහුවේ 12000ක් රාතන් වහන්සේලා පිරිනම පාවතියි. සුළු පිරිසක් ජීවත් වෙන විදියක් නැතුව මුහුදයින්ට ඇවිල්ලා වැටකෙయ్య ගස් මිරිකපු ඉස්ම තමයි මිනිස්සු විගණක් දෙන්නේ. ඒව වළඳලා මේ ශ්‍රී සද්ධර්මයේ කටපාඩම් කළා. කටපාඩම් කරලා දුර්භික්ෂ කාලය ඉවර වෙනකම් පණ රැකගෙන හිටියා. දකුණු ඉන්දියාවට වැඩිය රහතන් වහන්සේලා දුර්භික්ෂ වුණාට පස්සේ ආයේ ලංකාවට වැඩම කළා. ඊට පස්සේ ලංකාවේදී දැන් පිටරට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා වෙන්නම ලංකාවේ අර වැටකේ ඉස්ම බිබී පාඩම් කරපු ස්වාමීන් වහන්සේලා වෙනම දෙපැත්තේ ඉඳලා පාඩම් දුන්නා කාටද වැරදුනේ බලන්න. පාඩම් දුන්නාම දෙපැත්තෙම පාඩම හරි. ඊට පස්සේ රාතන් වහන්සේලා, ඒ උත්තමයන් වහන්සේලා අතර ලොකු ප්‍රශ්නයක් පැනනංගා. මොකද්ද? අන මේ වගේ අනතුරු අනාගතයට ආවොත් අනාගතයේ ඉච්චර පාඩම් හිටින්නේ බී වෙන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින විට කියන ප්‍රශ්නය අහම්පෙන් වෙච්ච එකක් මේ දුර්භික්ෂේ නොවෙන්න මේ ධර්මය අපිට හම්බ වෙන්නේ එතකොට ඒ දුර්භික්ෂත් එක තමයි මේ ප්‍රඥාව. ඇයි මුගක් මුගක් පින්නම් පෑවා. ඊට පස්සේ මේ ධර්මයේ මේ ගොඩාක් වනාන්තර වලින් ගිහිල්ලා භාවනා කරගෙන පුරුදු කර කර ඉන්න හාමුදුරුවෝ සකිතිය. ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා මේක අපි ප්‍රතිපත්ති යෙදෙන්න ඕනේ. ප්‍රතිපත්ති යෙදුනොත් මේක ආරක්ෂා වෙනවා කියලා. ප්‍රශ්නය මොකද්ද? බුද්ධ වචනේද අපි ඉස්සෙල්ලා ආරක්ෂා කරන්න ඕනේ ප්‍රතිපත්තියද? පරයාප්තිය කියන්නේ බුද්ධ වචනේ. ප්‍රතිපත්තිය කියන්නේ ඒක අනුගමනය. එතකොට කොටසක් වුණේ අපි පරයාප්තිය කොච්චර තිබුණත් ප්‍රතිපත්තිය නැත්නම් අපිට මුකුත් නැහැ. නිසා ප්‍රතිපත්තියම ඕනේ කියලා කිව්වා. වාසනාවට රහතන් වහන්සේලා නැගී හිටලා කිව්වා නෑ ප්‍රතිපත්තිය අපිට හරි ගස්ස ගන්න පුළුවන් හරියට බුද්ධ වචනේ තිබුණොත් එහෙනම් මොකද කරන්න ඕනේ දැන් තින් තීරණය කළා දැන් කටපාඩමින් ගිනා මෙච්චර දවස් තීරණය කළා මේක ලියන්න ඕනේ දැන් pāli භාෂාව කටපාඩමින් දන්නවා pāli අකුරු දන්නේ නැහැ පිටරටත් නේ ලංකාවේ ලංකාවේ ඉන්න අය පාලියෙන් කටපාඩමින් දන්නවා කියන්නේ. නමුත් පාලි අකුරු දන්නේ ඊට පස්සේ සිංහල අකුරු වලින් පාලියෙන් ලිව්වා. සිංහල අකුරු වලින්. ඒකයි පාලි භාෂාවට අකුරු නැත්තේ. සිංහල භාෂාවෙන් පාලි ලිව්වා. තල්පත් වල මේක මේ අහම්බෙන් සිද්ධ වෙච්ච එකක්. මේ ලකු සලස්මක් ගහලා අර පළවෙනි ධර්ම සංගායනාව, දිනුන ධර්ම සංගායන වගේ සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. මේක අහම්බෙන් සිද්ධ වෙච්ච එකක්. මාතලේදී රජ කෙනෙකුගේ උදව්වකුත් නැතුව අහම්බෙන් වෙච්ච එකක්. ඊට පස්සේ මොකද වුනේ? පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාගේ ජීවිතයක ඉලක්කයක් කරගත්තා මේවා ලියන එක. කොපි පුස්කොළ පොතින් ඊළඟ පුස්කොළ පොතට ලියන එක. බලන්න එතකොට නූලෙන් බේරිලා මිස් වෙන්න ගිහිල්ලා නූලෙන් බේරිලා ආපු ධර්මයක්. ඊට පස්සේ තමයි ඒක ලියාගත්තේ තායිලන්තේ. තායි අකුරු වලින් පාලි ලියාගත්තා. බුරුමයට බුරුම අකුරු වලින් පාලි. ඊට පස්සේ තමයි පැතුරුනේ ඒක. එදා උන්වහන්සේලා කල්පනා කළා නම් අපි මේ විදිහට පාඩම් කරගෙන යනවා. අපි මේක පුළුවන් හැටියට මේ ප්‍රායෝගික ප්‍රතිපත්තියෙදිමු කියලා කවුරුත් ලියන්න කල්පනා කළේ නැත්නම් අද අපි මෙතන නැහැ. බලන්න එතකොට ඒ කොයිතරම් දුර්ලභ කියන්නේ මේ නැති වෙන්න කියලා ඔන්න මෙන්න වෙලා බේරිලා තමයි මේ ධර්මය ආවේ. එහෙම ආපු ධර්මය ආයමත් කාලයක් අපේ අපේ ලෝකෙට නිකන් අයිති නැතිව වගේ පැත්තක තිබුණා. ලංකාවේ එක කාලයක් තිබුණා ගණින්නාන්සලා කියලා විද්‍යාර්ථී කිච්ච කාලයක්. බහලා ඇති. උපසම්පදා භික්ෂුන් වහන්සේලා නැති. ඒ කාලේ ඒ ස්වාමීන් වහන්සේලා කරේ මේ කුස්කල පොත් ටික ආරක්ෂා කරගෙන පෞල් ජීවිත ගෙවනවා. කුඹුරුවක් පිටි වවනවා. හදිස්සියක් වුණාම ඉතින් ওই සිවුරක් පුරවගෙන ගිහිල්ලා ওই මලගමකට ගිහිල්ලා පාසුකුරු කියලා එනවා. එතකොට එක තැනක තියෙනවා එක තැනක මේ දොරට කියලා කියන්නේ අඩු දොරට අර මොකක්ද ඒකට කියන්නේ මේ දොරට කියන්නේ අඩේ අඩේට කියන්නේ පුස්කොළ උට. එහෙම තිබිලා තමයි ආයම උපසම්පදා භික්ෂුන් කියලා ඊට පස්සේ ධර්මයේ ටිකක් ලියන්න පටන් අරගෙන ඊට පස්සේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනාව මේ පරිවර්තන සිංහලෙන් ඒ සිංහල තේරෙන්නේ නැහැ ඊට පස්සේ තමයි අපි මේ තේරෙන සිංහලෙන් කතා කරන්න ගත්තේ බලන්න මේක කොයිතරම් අහම්බෙන් මේක ඇහෙන එකට හිතන්නේ හිතන්නේ මේ හැමදාම තිබිච්ච එකක් කියලා දැන් කැසට් පැටි වලින් පොත්පත් වලින් සරල භාෂාවෙන් මේක මේක ඇදීම හොයනවා ඊට පස්සේ මේක මේ ධර්මයේ දුර්ලභ අවස්ථාවක් නේද මේ ලැබුණේ මේක අපි අවබෝධ කරගන්න ඕනේ කියන එක පැත්තකට දාලා මේක ඇදවිච්ච දැන කොහොමද කියකෝය යනවා එතකොට අපිට පේනවා අපේ දුර්වලකම් වලින්මයි අපේ ධර්මය ඇත්තේ මේ නිසා අපිට මේ කැරකිලා ආවේ දුර්ලභ දෙයක් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියවහම සමහර මෝඩ මිනිස්සු කියේකෝ මා පටන් ගත්තාක කෝසෝවාන් වුණා. කෝසකදානාගාමී වුණා. කෝ මහලකුට පටන් අපහාස කළා ඉතින් අපාගතේ. නමුත් මේ ධර්මයේ අල්ලගත්තට පස්සේ නුවණ තියෙන එක්කෙනා කවුරු කොමිකොත් මේක අතාරින්නේ නැහැ. අතාරින්න බෑ යාට. ඇයි අතාරින්න බැරි? වටිනා දේ වටිනා දේට දැක්කට පස්සේ කවුද අතාරින්නේ? දුර්ලභ දේ හම්බ වුණාට පස්සේ කවුද අතාරින්නේ ඒක? ඒක අතාරින්නේ. එයා තමයි ගෞතම බුදු ශාසනයේ ධර්මයේ අවබෝධ කරන කෙනා බවට පත් වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට අවබෝධ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ධර්මයේ ලක්ෂණ නිසා. අපි ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා.